උද්දිකම රත්න අවසරයි අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේවත් Zoom එකේවත් ප්‍රශ්න මුකුත් නැහැ මට ප්‍රශ්නයක් තියෙනවා හම්බුනේ මේ මේක මේ ධර්මයේ පැත්තට වඩා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක් ගැන අහන්න ඕනේ විශේෂයෙන්ම දානය ගැන ප්‍රායෝගිකව මේ දැන් අපි හම්බුනේ මේ ස්වාමීන් වහන්සේ නමකට දානයක් පූජා කරනකොට බලාපොරොත්තු වෙන දෙයක් තමයි ගුණය ගුණ එක එක ගුණයක් තියෙනෝනේ ඔබ වහන්සේලාට වැදගත් මේ ශරීරයට ඒ වගේම ඒක මම ඉස්සර බලාපොරොත්තු වෙච්ච දේ තමයි අපි රසවද්දයක් පූජා කරන්න ඕනේ කියන එක ආස කර ඒ කියන්නේ ආස කරනවා කියන එක වෙනම කතන්දරයක් දෙයක් අපි පූජා කරන්න ඕනේ එතුමාලන්ට වැදගත් රසවත් දෙයක් කියන එක. ඉතින් අපිට මෙහෙම ගැටලු කීපයක් මතුණා. ළඟ දැන් අවුරුදු කීපයක ඉඳලාම එහෙම පූජා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මේ දැන් අපි වෙන වෑංජනයක් පූජා කරන්න අරගෙන යනකොට ස්වාමීන් වහන්සේලා සමහරලාට ඒක ගන්නෙ නැහැ. හැබැයි පීස අරගෙන ගිහිල්ලා පූජා කරා ඒ අවස්ථාවවලදී මාළ මහලු සියලුම ස්වාමීන් වහන්සේලා ඒ අවස්ථා හැම එකකදීම ඒක වැළඳුවා. ඒක ගත්තා. ඉතින් ඒක නිසා හිතුණා ඒක සාමණේරහසලා කැමති කියලා. ඒ වගේ තව තව ಜಾති තියෙනවා. ඉතින් මේ ළඟදී අහන්න ලැබුණා මට වෙන මහත්තයෙක්ගෙන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කියලා සමහර ಜಾති මේ ස්වාමීන් දෙන්න එපා කියලා. විශේෂයෙන්ම දැන් පීසවල හිම තියෙන සමහර ಜಾති ගැන මේ මහත්මයා කිව්වා. එතකොට මේ අපේ රාගය වැඩි වෙනවා අන්න එහෙම එහෙම ಜಾති තියෙනවා කියලා. අනේ හැමදෙම එහෙම එහෙම දෙයක් තියනවද? කොහෙන්ද මට මේ වගේ දෙයක් ගැන සොයා ගන්න පුළුවන්. අවසරයි. එහෙමයි දැන් ඇත්තටම ආහාර වර්ග තියෙන්න පුළුවන් ශරීරයේ ඒ ඒ ධාතු කොටස් වර්ධනයට උදව් වෙන. දැන් සමහර ආහාර වර්ග වලින් සෙම අවශ්‍යනවා. සෙම කිපෙනවා. සමහර ආහාර වර්ග වලින් පිත කිපෙනවා. සමහර ආහාර වර්ග වලින් වායුව කිපෙනවා. වාතය කිපෙනවා. එතකොට අන්න ඒ වගේ වාපෙත් සම්මාදිය කුපිත වෙනවා. එතකොට සමහර ආහාර වලින් ලේ වඩනවා. සමහර ආහාර වලින් මාංශ වඩනවා. ඒ වගේ ආහාරවල විවිධත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ විවිධත්වයන් දැනගෙන අපි පූජා කරනවා නම් කමක් නැහැ. ඒ දැනගත්තා වුණත් ඊළඟට අපට ප්‍රශ්න වෙනවා ඒක වළඳන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් නම් අපිට ඒ හාමුදුරන්ට ගැළපෙන හැටියට ඒ ආහාරය හදන්න පුළුවන්. ඉතින් කීප නමක් වළඳනවා නම් උන්වහන්සේලාගේ එක් එක්කෙනාගේ ශරීර එක එක ස්වરૂප. එක්කෙනෙකුගේ වාතය කිපෙන්න පුළුවන්, එක්කෙනෙකුගේ සෙම අධික වෙන්න පුළුවන්, එක්කෙනෙකුගේ පිත අධික වෙන්න පුළුවන්, එක්කෙනෙකුගේ ලේ අඩු වෙන්න පුළුවන්, ඒ වගේ. එතකොට උන්වහන්සේලාට වෙන වෙනම අපට ආහාර සපයන්න පුළුවන් නම් සකසලා ගැටලුවක් නැහැ. අපි පොදුවේ ආහාරයක් සම්පාදනය කරනවා නම් කාටත් අයෝග්‍ය නොවන හැටියට. දැන් ඔතන තියෙනවා පත්‍ය අපත්‍ය කියලා කාරණා දෙකක්. රුචි අරුචිකම වෙනම කාරණයක්. පත්‍ය අපත්‍ය තමයි වැදගත්ම කාරණේ. පත්‍ය අපත්‍ය කියලා කියන්නේ උන්වහන්සේලාට මේකෙන් හොදක් වෙනවද නැද්ද මේක මේක වැළඳුහා දැන් පීස වගේ දේවල් වලින් උන්වහන්සේලා ඒකට ප්‍රිය වෙන්න පුළුවන්. ඒ ප්‍රිය වෙන්නට එක හේතුවක් තමයි අර හැමදාම බත් වලදලා අර වෙනස් දෙයක් ලැබුණා. රොටි හම්බ වෙනවා නම්, පීස හම්බ වෙනවා නම්, පාන් හම්බ වෙනවා නම් ඒකට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක මේ ඉන්ද්‍රියන්ගේ තියෙන ස්වභාවය. ඉන්ද්‍රයන්ට කොච්චර රසවත් දෙයක් වුණත් එකම දේ නැවත නැවත ලැබෙනකොට ඒක එපා වෙන ගතියක් එනවා. ඒ එතකොට ටිකක් වෙනස් දෙයක් ලැබෙනකොට ඒ වෙනස් දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අදාළ නැහැ. මේ ඉන්ද්‍රයන්ට ඒක ප්‍රිය වෙන්න පුළුවන් වෙනසත් එක්කමයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් හැමදාම හොඳ ප්‍රණීතවත් ආහාර පාන අනුභව කරන කෙනෙකුට සමහර වෙලාවට ඔය හේනකට ගිහිල්ලා අර මඤ්ඤෝ කලයක් ලිපට දාලා පුරුස්සගෙන ඒ කන එක ඒක ඊටාම ප්‍රියමනාප උසස් ආහාරයක් හැටියට දැනෙන්න පුළුවන්. හැබැයි ඉතින් හැමදාම හේනේ ඉන්න මිනිස්සයාට මඤ්ඤෝ කලයක් පුච්චගෙන කන එකට වඩා හෝටලයකට ගිහිල්ලා කෑම ටිකක් කන එකට ඔහුට ඔහුට ප්‍රියමනාප වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රියශීලීත්වය. හැබැයි පත්‍ය අපත්‍ය භාවය ගත්තන් පස්සේ එතන දැන් පා පාම් පිටි වලින් එහෙම නැත්නම් තිරිඟු පිටි වලින් ලංකාවේ දැනට පාවිච්චි කරන ඒ තිරිඟු පිටි වලින් හදන දේවල් ගොඩක් වෙලාවට පිත්ත වැඩි වෙන්නට, සෙම වැඩි වෙන්නට, සීනි වැඩි වෙන්නට, කොලෙස්ටරෝල් වැඩි වෙන්නට වගේ ගොඩක් දේවල් වලට හේතු වෙනවයි කියන බව වෛද්‍යවරු පැහැදිලි කරනවා. එතකොට දැන් අපිට අර මනෝභාවයන් ඇති වෙනවාය කියන එක අපිට එක ආහාරයකට නිශ්චිත කරන්න බෑ. රාගය කියන්නේ මනෝභාවයක්, ද්වේෂය කියන්නේ මනෝභාවයක්. මෙන්න මේ ආහාර ගත්තාම ද්වේෂය වැඩෙනවා, මේ ආහාර ගත්තාම රාගය වැඩෙනවා කියලා එහෙම කියන්න බෑ. ඒවෙන් වැඩෙන්නේ කායික කොටාස. ඒ කියන්නේ වාතය වැඩි වෙන්න පුළුවන්, පිත වැඩි වෙන්න පුළුවන්, සෙම වැඩි වෙනවා. එතකොට සමහරලාට වාතය කිපුණහම සමහරට පිත කිපුණාම ඒතනත්තා ද්වේෂ අධික වෙන්න පුළුවන්. ඒ පිත කිපිලා ඇඟ ඇතුලේ රස්නේ වැඩි වෙලා ඒ පිත කිපෙනකොට ඒතනත්තා ද්වේෂ චරිතයක් නම් ඔහුගේ ඒ කෝපය බහුල වෙන්න. ඒතර සමහරලාට වාතය සහ පිත දෙක කිපෙනකොට රාගය බහුල වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අර රූපය නාමයට හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ ආහාරයෙන් රාගය වැඩෙනවා, මේ ආහාරයෙන් ද්වේෂය වැඩෙනවා කියලා එහෙම අපිට වෙන් කරන්න පහසු නෑ. හැබැයි කයේ යම් යම් වෙනස්කම් ඇති කරනවා. ඒ වෙනස්කම් මනෝභාවයන් වෙනස් කරන්න හේතු ඉතින් ඒව පිළිබඳව යම් ප්‍රමාණයකට අපි දැනුවත් වෙනවා නම් එහෙම දැනුවත් වීම තුළ පුද්ගලිකව වෙන වෙන ස්වාමීන් වහන්සේලාට තනි තනියෙන් හාමුදුරන්ට අපි දානේ හදනවා නම් උන්වහන්සේගේ කයේ බල දුබල භාවය සහ අපි හදන ආහාරය ගැන සැලකිලිමත් වෙන්න වගේ. එහෙම කරන්න පුළුවන්නේ හොඳ දක්ෂ වෛද්‍ය ඥානයක් තියෙන ආහාර පිළිබඳ හොඳ වැටහීමක් තියෙන කෙනෙකුට තමයි එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම නැති කෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ අර පොදුයේ කාටත් යෝග්‍ය ආහාර ටික ප්‍රියමනාප විදිහට හදලා දෙන්න පුළුවන්. අර අපත්‍ය ආහාර ප්‍රිය වුණත් ඒ අපත්‍ය දේවල් අපත්‍ය කියලා කියන්නේ උන්වහන්සේලාට කයට අහිතකර. ඒක වළඳන්න ප්‍රියයි හැබැයි ඒක අහිතකරයි. එතකොට ඒ වගේ ಜಾති ප්‍රිය වුණත් අපි බහුලව නොදී ඉන්න එක හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ ඒක දැන් වෙන පැත්තකින් දේශනා කරන සත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳ බෝධිරාජ කුමාරයාට බුදුරජාන් වහන්සේ හැම විටම ප්‍රියමනාප වචනමද කතා කරන්න කියලා ඇහුවාම බුදුහාමුදුරෝ දේශනා කරන තථාගතයන් වහන්සේ අවස්ථාවෝචිතව මෙන්න මේ මේ විදිහට දේශනා කරනවා කතා කරනවා යම් අවස්ථාවකදී පුද්ගලයාට ප්‍රිය වුණත් ඒක අනර්ථකාරී නම් තථාගතයන් වහන්සේ ප්‍රකාශනය කරන්නේ ප්‍රිය වෙන්න පුළුවන් හැබැයි අනර්ථකාරී අන්න වගේ අපි ආහාරය ඒ වළඳන කෙනාට ප්‍රිය වෙන්න පුළුවන් නමුත් ඒක අනර්ථකාරී නම් ඒකෙන් වාපිත්සෙන් අවශ්‍යනවා නම් ලෙඩ වැඩි කරනවා නම් කොලෙස්ටරෝල් වැඩි කරනවා නම් සීනි වැඩි කරනවා ඒක සුදුසු නෑ. හැබැයි කොලෙස්ටරෝල් වැඩි කරන ආහාරය සුදුසුයි කොලෙස්ටරෝල් අඩු කෙනාට. සීනි වැඩි කරන ආහාරය සුදුසුයි සීනි අඩු කෙනාට. දැන් අපි තුන් සීනි අඩු වීමෙන් කෝමා තත්ත්වයක් ඇති වුණොත් ඒ වෙලාවට සීනි ටිකක් හරි සීනි ටිකක් දාලා තේ ටිකක් හරි දෙන්න. ඒ වෙලාවට ඒක පත්‍යයි. අර සීනි බහුලව තියෙන වෙලාවට සීනි දාලා තේ එකක් දෙන එක සීනි ටිකක් කන්න දෙන එක අපත්‍යයි. ඉතින් ඒක කයේ ඒ ඒ වෙලාවටත් උස් පහත් වෙනවා. ඉතින් ඒ නිසා ඒවා අපට 100%ක්ම හරියට තේරුම් අරගෙන ආහාර පාන දෙන්න පහසු නෑ. ඒ නිසා පොදුවේ අපේ පත්‍ය දේවල්, ඒ කියන්නේ බහුල වශයෙන් අපත්‍ය නොවන දේවල් වඩා ප්‍රියශීලී විදිහට සකසලා දෙන්න ක්‍රියාත්මක වීම සුදුසුයි. එහෙම නැතුව අපිට මේකෙන් රාගය වෙන්නවා මේකෙන් ද්වේෂය වෙන්නවා කියලා එහෙම මනෝභාවයන් අනුව ආහාර වර්ග කරන්න පහසු නෑ. ආහාර වර්ග කරන්න පුළුවන් කයේ යම් යම් සංඝටකවල අඩු වැඩි වීම වර්ධනය වීම අනුව අපට ආහාර වර්ග කිරීමක් කරන්න පුළුවන්. එතකොට ඒ කයේ ඇති වෙන වෙනස මනෝභාවයන්ට යම් බලපෑමක් ඇති කරනවා. ඒක හරි. නමුත් ඍජුව මේ ආහාරයෙන් මේ මනෝභාවය වැඩෙනවා කියලා එහෙම තීරණය කරන්න පහසු නැහැ. දැන් එහෙම පහසු නැත්තේ මොකද? දැන් අපි මීට පෙරත් කතා කරලා තියෙනවානේ දැන් අට්ටික සංඥාව වැඩු ස්වාමීන් වහන්සේට අර තරුණ කාන්තාවක් සරාගීව සිනාසෙනකොට උන්වහන්සේට ඒක රාගය දුරු කරන්න හේතුවක් ඒතර වෙන කෙනෙකුට රාගයක් ඇති වෙන අවස්ථාවේදී උන්වහන්සේට විතරාගී බව ඇති කරගන්න හේතුව. ඉතින් ඒ වගේ මනෝභාවය කියන එක ඒ පුද්ගලයා මත අඩු වැඩි වෙනවා. ඒක ආහාරය මත විතරක් යැපෙන දෙයක් නෙමෙයි. ආහාරයෙන් කය පෝෂණය වෙනවා. කය නඩත්තු වෙනවා. අර රස ඕජාවෙන්. ඒ නිසා කයේ උස් පහත්කම් ඇති කරන්න ආහාරය හේතු වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ඒ බොහොම පිං.